දෙනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා ධම් පදයක් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම බලාපොරොත්තු සූදානම. එන්නතුනි මාත්‍රකා ස්ථානයේ තබා ගන්නට දුන දේශනාව අපි හැම දිනාටම පාඩම් තියෙන අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාවක්. ඉතින් අතර මේ දේශනාව ගැන මුලින්ම අපි සඳහන් කරන්නට ඕන සමහර අය හිතනවා මේ දේශනාව ඇහෙනකොට මේක මලගෙවල් වල කියන දේශනාවක් කියලා. නමුත් එහෙම එකක් නෙවෙයි මේ දේශනාව රාජසභාවක වුණත් කියන්න සුදුසු වටිනා දේශනාවක්. ඒ නිසා ඕනම මංගල අවස්ථාවක මේ අනිච්ඡාවත සංඛාරා කියන මේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාව සත්‍යයනා කිරීම වටිනවා. තේරුම් ගැනීම වටිනවා. එහෙමනම් පින්නතුන් විශේෂයෙන්ම අද අපි මේ දේශනාව තුළින් කතා කරන්නේ මරණය පිළිබඳව. අපි හැම දිනාටම උපදිනකොටම ලැබෙන ප්‍රධානම තෑග්ග තමයි මරණය. ඒක කාටවත් වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපේ බුදුරජාණන් වහන්සේ දවසක් අනන්ත මාහිමියන් වහන්සේට වදාරන ආනන්ද මම බෝධි සම්භාර පුරණ කාලේ අරක කියලා තාපසතුමෙක් වෙලා ඉපදුනා. ඉතින් මගේ ප්‍රතිපත්ති කෙරෙහි පැවිදිච්ච ගොඩාක් අය මගේ ළඟට ඇවිල්ලා මහාන වුණා. තාපස පැවිද්දෙන් පැවිදි වුණා. මේ අයට මම දීපු එකම අවවාදය තමයි ජීවිතය කියලා කියන්නේ තනාග පිළිපිඩක් වගේ කියන අනුශාසනාව. උදේට මගේ ගෝලිය වඳින්න ආපුවාම මම කියනවා ජීවිතය කියලා කියන්නේ තනාග පිළිපිඩක් වගේ කියලා. හවසට මට වඳින්න ආපුවාම ඒ වෙලාවෙදිත් මම කියන්නේ ජීවිතය කියලා කියන්නේ තනාග පිළිපිඩක් වගේ කියන අනුශාසනාව. මේ අනුශාසනාව අහලා මගේ ගෝලියෝ සියලු දෙනාම පංචාභිඥා අට සමාපatti පවා උපදවන්න සමත් වුණා. ඉතින් උන්වහන්සේ අණ්ඩමාහිමියන් වහන්සේට වදාරන ආනන්ද මේ අනුශාසනාව කරපු කාලේ මිනිස්යන්ගේ ආවිෂ අවුරුදු 60000. එතකොට බලන්න උන්වහන්සේ ජීවිතය කියලා කියන්නේ තනාග පිළිපිදක් වගේ කියන අනුශාසනාව කරලා තියෙන මිනිස්යන්ට අවුරුදු 60000ක් ආයුෂ තියෙන කාලේ. තුන්වහන්සේ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා වදාරනවා ආනන්ද අද මිනිස්යන්ට අවුරුදු 100ක්වත් ආයුෂ නැහැ. එතකොට එදාට වඩා අද කල්මේ දේශනාව වටින්නේ කෙනෙකු බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙමනම් විශේෂයෙන්ම පින්වත් අමරා මහත්මාව අද මේ පින්කම සිද්ධ කරන්නේ හිනා වෙන උපන් දිනේ පිහිටපත් කරගෙන අභාවයටපත් පුතුණුවන් පිහිටපත් කරගෙන මේ පින්වත් මාතාවට හිත හදාගන්න ඇත්තටම බුද්ධ දේශනා බොහෝම උපකාර වෙනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාරන ආනන්ද කෙනෙක් අවුරුදු 100ක් ආවිසට යුතුතුනොත් අවුරුදු 100ක් එයාට ඍතු හම් වෙනවා 300ක් දැන් බලන්න වර්ෂයකට ඍතු තියෙනවනේ තුනක් නේද? හේමන්ත, ගිම්හාන, වසාන. ඒකට අවුරුදු 100ක්ම හිටියොත් ඍතු කීයක් හම්බ වෙනවද? 300යි. අවුරුදු 100ක්ම කෙනෙක් ජීවත් වුණොත් මාස කීයක් හම්බ වෙනවද? මාස හම්බෙන්නේ 1200යි. අපේ මොන සැලසුමක් තිබුණත් අපි ජීවත් වෙන්නේ උත්තරම ජීවත් වුණොත් මාස 1200යි. ඉතින් අද නම් පින්නතුනේ අවුරුදු 100 පන්නනයි නෑනේ. එහෙමනම් අපිට පරමාංශ තියෙන්නේ මාස 700ක් 800ක් තමයි. ඒකට බලන්න මාස යන වේගය ගැන කියන්න දෙයක් නෑ නේද? දැන් 2016 ලැබු වෙලාවේ අපි හිතුවේ ලොකු කාලයක් කියලා. 2016 ගිවිලා ගියා දන්නේ නැහැ. 2017 දැන් බලන්න මාස 7ක් ඉවරයිනේ. එතකොට බලන්න මාස යන වේගය හොයන්න බෑ. පරමාවිත වින්දොත් මාස 7ක් 8ක් ලැබේ. ඊළඟට බුදුරජාණන් වහන්සේමයි මේ ගණනය කිරීම කරන්නේ. උන්වහන්සේ වදාරනවා කෙනෙක් අවුරුදු 100ක්ම ජීවත් වුණොත් දින 30000ක් ඒ වගේ ප්‍රමාණයක් ජීවත් වෙනවා. එතකොට බලන්න පින්නතුනම ජීවත් වෙනවා කියන එක හරියට දැල් වෙන ඉටිපන්දමක් වගේ. ඉටිපන්දම දැල් වෙනවා කියලා කියන්නේ මොකන්ද? ඒකේ අභාවයට යන්නේ. ඒ වගේ නෙවෙයි අපේ මේ ජීවත් වීම. ඒ වගේ තමයි. දැන් බලන්න මේ ධර්ම දේශනාවට වාහන විච්ච වෙනාව ලැබිනාලි පැය කාලක් විතර ඇති කියලා අපි හිතමු. මේ පැය කාල බණ කියන මම බණ අහන ඔබත් මරණයට කිට්ටු කරේ නැද්ද? කිට්ටු කළා. එහෙමනම් අද මේ බණ අහන අපි තිංගවල වලට ගිහිල්ලා අද රාත්‍රී කාලේ මොන හරි කාලා බිලා නිදා ගන්නවා. හෙට උදේට නැගිටිනකොට පින්න තුන අපි හැමෝම මරණයට එක දවසකින් කිට්ටු කරනවා. එහෙමනම් බලන්න අපේ ජීවත් වීම කියලා කියන්නේ දැල් වෙලිච්ච තන්දමක් වගේ. ඊළඟට බලන්න අපි අවුරුදු 100ක්ම ජීවත් වුණා. කෑම වේල් කොච්චර කනවද? බත් තෙල් දෙකක් කෑවොත් දවසට කෑම වේල් 70000ක් 70000ක් වගේ කයි. එතකොට බලන්න අපි පුංචිම කාලේ අපිට කන්න බෑ. වයසට ගියාම කන්නත් බෑ. ලෙඩ වුණාම කන්නත් බෑ. කෑම නැතුව නොකන අවස්ථාවක් තියෙනවා. ඊළඟට තිබුණ තරහ මරහ වුණාම කන්න නැති අවස්ථාවක් තියෙනවානේ. එහෙන් බලපුවාම කෑම වේල් 30 40000ක් අපි කනවා ගන්න. එතකොට බලන්න කොතරම් පුංචි කාලයක්ද නේද? ඒ නිසා මේ ජීවිතයේ පිළිබඳව මෙන්න මේ යථාර්ථය අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මරණානුස්මෘතිය වඩන කෙනාට හොඳට ප්‍රඥාව ඇති කරගන්න පුළුවන්. ප්‍රඥාව තියෙන කෙනාට තමයි මේ මරණ සතිය වඩන්නත් පුළුවන්. අප්‍රමාදය ඇති කරගන්න ජීවිතයේ තියෙන අනිත්‍ය ස්වභාවය අපි නිරන්තරයෙන් මෙනෙහි කරන්න ඕන. එතකොට බලන්න මේ අපි හැමදෙනාම මොන සැලසුම් තිබුණත් සමහරුන්ගේ ඔළුවල පින්න තුනේ මහා මෙරු පර්වතයේ තියාගෙන ඉන්නවා වගේ තමයි මේ පුංචි කාලේ මහා බරක් දරාගෙන සමහරු ඉන්නේ. එහෙම ඉන්න අවශ්‍ය නැහැ. බොහොම සැහැල්ලුවෙන් අපි මේ ජීවිතේ ගෙවන්න ඕනේ. මොකද බොහොම පුංචි කාලයක්. දිව්‍ය ලෝකත් එක්කම සංසන්දනය කරොත් සමහර දිව්‍ය ලෝකවල ඒ පැත්ත හැරිලා මේ පැත්ත හැරෙන අපේ ආව ඉවරයි. දැන් බලන්න චාතුම් මහරජික දිව්‍ය ලෝකේ. ඒ කියන්නේ කුඩාම දිව්‍ය ලෝකේ. අපි ළඟ තියෙන දිව්‍ය ලෝකේ කියලා හිතන්නකෝ. ඒ දිව්‍ය ලෝකේ ආවිස තියෙන දිවි වර්ග 500ක්. ඊළඟ දිව්‍ය ලෝකේ 1000යි. ඊළඟ එකේ 2000යි. හැබැයි මේ දිව්‍ය වර්ෂ ඊළඟ එකේ 4000යි. ඊළඟ එකේ 8000යි. ওই විදිහට තමයි වැඩි වෙන්නේ. ඒක පුරාම දිව්‍ය ලෝකයේ ආංශ කීයද? දිව්‍ය වර්ෂ 500යි. ඒක මනුස්ස වර්ෂ වලින් හදලා ගත්තොත් අවුරුදු 90 ලක්ෂයක්. පුරාම දිව්‍ය ලෝකයේ ආංශ අපේ මනුස්ස වර්ෂ වලින් හදලා ගත්තොත් අවුරුදු 90 ලක්ෂයක්. එතකොට බලන්න පින්නසනේ අපිට අවුරුදු 100ක්වත් නැහැ නේද? ඒ නිසා මේ ජීවිතේ මනුස්ස ජීවිතේ වටිනවා කියලා කියන වෙන දෙයක් නිසා නෙවෙයි බුද්ධ ශාසනයක් සම්මුඛ වෙච්ච නිසා. මේ ධර්මයේ ලැබිච්ච නිසා ධර්මයේ ලැබුණ නැත්නම් මේ ජීවිතේ කිසිම වටිනාකමක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කාරණේ මේ අථාර්ථය මේ ඇත්ත මොනතරම් මේ පොදුන් සත්‍යයට අවිද්‍යාවෙන් අන්ධ වෙලා තණ්හාවෙන් මුසපත් වෙලා ඉන්න අයට කොච්චර මේ කාරණේ කිව්වත් තේරෙන්නේ නැහැ. දැන් මේ අතුණක් හිතන්නේ මේ අතු දන්නේද මැරෙනවා කියලා? දන්නවා. මේ හැමෝම දන්නවා අපි මැරෙනවා කියලා. නමුත් අපි ජීවත් වෙන්නේ අමරණීය ලීලාවෙන් නෙවෙයි. දැන් සමහර මේ වයෝවෘද්ධය වැටෙන රණ්ඩු වෙනවා. පුංචි පුංචි අමනාපකම් හදාගෙන දඟලනවා. බලන්න මේ බොහෝම ටික කාලයක් ඉන්නේ ඒක තේරෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අවිද්‍යාවෙන් වැහිලා ඉන්න නිසා. නමුත් අපිට මේ ධර්මයේ තුලින් විද්‍යාව පහළ කරගන්න පුළුවන්. යෝනිසෝමනසිකාරයක් තිබෙනවා. එතකොට බලන්න තින්න තුනේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කාරණේ බුදුන් අයට කිව්වට සමහරුන්ට මේක තේරෙන්නේ නැහැ. උන්වහන්සේ ලස්සන උපමාවක් වදාරනවා ආගාමී අක්ෂය ඉන්න හතර දෙනෙක්. ආජානීය අශ්‍රය කියලා හොඳට පුහුණු කරපු අශ්‍රය. මේ පුහුණු කරපු අශ්‍රයන්ගෙන් පළවෙනි අශ්‍රය දක්ෂාශ්‍රය. මේ අශ්‍රයාට මේ අශ්‍රය බලා ගන්න කෙනා කෝටුවක් අරගෙන වේලනක් අරගෙන කෝටුව උස්සනකොටම මේ අශ්‍රය ගමන වේගවත් කරනවා. එයා කොටි කන්නේ කෝටුව උස්සනකොට හෙවණල්ල දැකලා මෙයා ගමන වේගවත් කරනවා. ඒ පළවෙනි අශ්‍රය. දෙවෙනි අශ්‍රයාට එහෙම හරියන්නේ නැහැ. එයාට අර කෝටුව අරගෙන අස්සයා බලාගන්න කෙනා අර ලොම් වල පොඩ්ඩක් කෝටුව ගාවන්න ඕන. ලොම් වල ගෑවෙනකොට තමයි එයා ගමන වේගවත් කරන්නේ. එයා දන්නවා දැන් මේට ගියොත් පිටිකන්න වෙනවා. තුන්වෙනි අස්සයාට එහෙම හරියන්නේ නැහැ. තුන්වෙනි අස්සයාට නම් ඉතින් පහරක් ගහන්න ඕන. එතකොට තමයි යා වේගෙන් ගමන යන්නේ. හතරවෙනි අස්සයාට එහෙම හරියන්නේ නැහැ. එයාට ඉතින් විලයක් බලලා ඇට කටුවටම ගහන්න ඕන ඉතිරි වැටෙන. එතකොට තමයි යාදුවන්නේ. අන්න ඒ වගේ මේ ලෝකේ පුජ්‍යය හතර දෙනෙක් ඉන්නවා. පළවෙනි පුජ්‍යලයා තමයි බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඔන්න යාට දැනගන්න ලැබෙනවා කෙනෙක් අහවල් තැන අහවල් ගමේ කෙනෙක් මැරිලා කියලා නාරංචි වෙනවා. ආරංචි වෙනකොට එයා කල්පනා කරනවා ආයා ඉපදිලා දැන් එයා මැරුණා. එතකොට මේ මරණේ කාටත් සාධාරණයි. මේ ආරංචි මාත්‍රෙම හිතන්නේ. අනේ මෙහෙම ඉඳලා වැඩක් නෑ. මම විමුක්තිය හොයාගන්න ඕනේ මමක් නැරෙනවා. ඒ නිසා මට සැනසෙල්ල හදාගන්න ඕනේ කියලා එයා සරල ජීවිතයකට හුරු වෙනවා. ධර්මය හොයාගෙන යනවා. සිල් රකින්නවා, භාවනා කරනවා, ප්‍රතිපත්ති පුරනවා. එයා විමුක්තිය සාධන යන කෙනෙක් වඩපත් වෙනවා. කොටින්ම අප්‍රමාදී පුජ්‍යලෙක් වඩපත් වෙනවා. මේ පත් වෙන්නේ මොකක් නිසාද? අර ආරංචි මාත්‍රේ කෙනෙක් මැරිලා ඉන්නවා කියන ආරංචි මාත්‍රේ බුදුරජාණන් වහන්සේ වදාරන මෙයා හරියට පළවෙනි අස්සයා වගේ පළවෙනි අස්සයා අර කෝටුවේ හේවණල්ල දැකලා තමයි ගමන වේගවත් කළේ දෙවෙනි අස්සයාට අපි කියවනේ යාන්තමට ලොන් වල ගෑවෙන්න ඕනේ කෝටුව ඒ වගේ තමයි දෙවෙනි පුද්ගලයාට එහෙන් දකින්න ඕන කෙනෙක් මැරිලා ඉන්නවා ඔන්න දැන් මිනි පෙට්ටියක කෙනෙක් කියලා දැන් මිනි පෙට්ටිය සතක්වල තියෙනවා. දැන් මල ගෙදරකට ගියාම එයා දකිනවා මෙයා මේ හොඳට හිටපු මිනිස්සයා දැන් දරලියක් වගේ තියෙනවා. මෙයා කල්පනා කරනවා අනේ කවදා හරි මටත් මැරෙන්න වෙනවනේ. මම මේ විදිහට පිස්සු වැඩ කරගෙන ඉඳලා වැඩක් නෑ. නිකම්ම නිකම් කතා පිළි බත් කතා ඉඳලා වැඩක් නෑ. මම විමුක්තිය කරා යන්න ඕනේ කියලා සරල ජීවිතයකට හුරු වෙනවා. ප්‍රතිපත්ති පුරනවා. හරියට අර දෙවෙනි අක්ෂයා වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාහන තුන්වෙනි පුජ්‍යලයට එහෙම හරියන්නේ නැහැ. එයාට කෙනෙක් මැරිලා ඉන්නවා දැක්කත් හරියන්නේ නැහැ. එයාට තමන්ගේම කෙනෙක් මැරෙන්න ඕන. තමන්ගේ තාත්තා, තමන්ගේ අම්මා, තමන්ගේ දරුවා, තමන්ගේ ස්වාමි පුරුෂයා ඔන්න එයාට නෝන පෑදෙනවා. අනේ මාත් එක්කම ඉඳලා මෙච්චර සමීපව ඉඳලා අනේ මගේ දරුවා නැති වුණා. දැන් මට මේකේ ඇති වැඩක් නෑ මට හොඳට තේරෙනවා මේ ජීවිතේ ස්වභාවය කියලා ඔන්න එයා විමුක්තිය කරා යනවා ඒකත් ලොකු දෙයක් දැන් බලන්න හරියට ඒ තුන්වෙනි ආශ්‍රයා වගේ තුන්වෙනි ආශ්‍රයාට තම පහරක් වදින්නම ඕන අන්න ඒ වගේ ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරන එහෙම ධර්ම මාර්ගයට යනවා මේකත් ලොකු දෙයක් හතරවෙනි ආශ්‍රයාට එහෙමත් හරියන්නේ නෑ කිව්වා එයාට නිලයක් බලලා හැට කටුවතම ගහන්න ඕන කිව්වා දැන් අර තමන්ගේම කෙනෙකුට උනත් සමහරුන්ට ඔක තේරෙන්නේ තමන්ටම වෙන්න ඕන. තමන්ටම වෙන්න ඕන කියලා කියන්නේ දැන් බලන්න ওই භයානක රෝග හැදිලා පිළිකාවක් වගේ හදවත් රෝගයක් වගේ භයානක රෝගයක් හැදිලා නැත්තම් ඒ අනතුරක් හදිසි අනතුරක් සිද්ධ වෙලා මැරෙනවා. මරණාසන්න වෙනවා. ඒ සමහර දැන් ඔය පිළිකාවක් වගේ හැදිලා සමහර මැරිලා උපදින මිනිස්සු ඉන්නවනේ. ඒ කියන්නේ බොහෝම අසාධ්‍ය වෙලා අන්තිමට නැගිටින මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ Tamanටම වෙන්න ඕනේ. Tamanටම උනාම හිතනවා නේ දැන් නම් මේකෙන් ඇති වැඩක් නෑ. දැන් මට හොඳ අත්දැකීමක් තියෙනවා. මම බැරිලා ඉපදුනි මම විමුක්තිය හොයාගෙන යන්න ඕන. එහෙම අය අපේ ওই භාවනා මධ්‍යස්ථාන වලට එනවා. ඇවිල්ලා කියනවා මේ ස්වාමීන් වහන්සේ මට ලෙඩ වුණාට පස්සේ තේරුනේ මේකෙන් නම් වැඩක් නෑ. මේකෙන් කොහොම හරි ගැලවෙන්න ඕනේ. අනේ අපට උපකාර කරන්න කියලා මිනිස්සු ධර්මයේ කරා යන මිනිස්සු ඉන්නවා. ඒ හරියටම Tamanta වුණාම අර හතරවෙනි අස්සයා වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරන ඒකත් හරියම වටිනවා. ඉතින් තථාගතයන් වහන්සේ වදාරන මහණෙනි Tamantම වෙලක් තේරෙන්නේ නැති ඇත් ඉන්නවා. එහෙමයි නැද්ද? ඉන්නවා. දැන් මම උදාහරණයක් කියන්නම් එක මහත්යෙකුට ඒ වගේ පිළිකාවක් වෙලඳලා අපිරිච්ච යන්නේ කියලා. හැබැයි මහත්මයා ධර්මයට ඉච්චරම නැති නෑ. එයාගේ පුතා බොහොම ධර්මකාමී කෙනෙක්. ඉතින් මේ මහත්මයා වැඩි සංඝයාට ගරු කරන කෙනෙකුත් නෙවෙයි. නමුත් කින්දෙන් අසාධ්‍ය වුණා. අපි පිළිත් කියන්නේ ගියා මේ තාත්තා මගේ අත අල්ලගෙන අඬගෙන එන්න දෙන්නේ නැහැ. ඒ තරම් බය වෙනවා. අපි පිළිත් කියලා මම කිව්වා මාට සනීප වෙයි. මොකද එයාට යථාර්ථය කියලා දෙන්න තරම් මානසිකත්වයක් එයාට නැහැ. ඒකම මොකද දැන් බය වෙන්න එපා සූපත් වෙයි කියලා. ඉතින් අපි ආවා. ඉතින් කොහොම හරි පින්නතුන් බෙහෙත් වලින් తాවකාලිකව මේ රෝගී යටපත් වුණා. මෙයාගේ කොණ්ඩේ එහෙම ඇවිල්ලා නැවත දවසක් දරුවෙක් එක්ක අපේ පන්සලට ආවා. මේ මහත්තයා දැක්කහම මට ඉතින් සතුටකුත් ඇති වුණා. මොකද බොහොම සාද්දීට කෙනා දැන් හොඳට ඉන්නවා. ආවන් පස්සේ මම ගහ කොහොමද දැන් මහත්තයාගේ රෝගී තත්ත්වය දැන් බෙහෙත් පාවිච්චි කරනවාද කියලා. එයා එක පාර මූණ පුරුදු කරගත්තා. මාත් එක කේන්තියන් වගේ කතා කරනවා. පොලිට ගැන කතා කරන්න එපා. මට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ වුව නැවත නැවත කතා කරනවා කියන්නේ බොහොම අසුබ දෙයක්. මට මේ දේශනාවය වෙලාව මතක් වුණේ. බුදුරජාණන් වහන්සේ වදාළ තමන්ටම වෙලාවක් තමන්ට තේරෙන්නේ නැත්නම් ඒ අයත් ඇටනකුව සිව්පහ සතෙක් ඉන්නවා. හැබැයි ඒ අස්සෙක් නෙවෙයි. ඒ අස්සයා තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මුලේ නෑ. ඌ තමයි බූරුවා. මේ බුද්ධ දේශනාව. බුදුරජාණන් වහන්සේ වදාරන තමන්ටම වෙලාවක් තමන්ට තේරෙන්නේ නැත්නම් ඒ යටින් කොහෙටද බూరు ගණේට එහෙමනම් පින්නතුනේ මෙන්න මේක දැන් මේ මෑණියන්ට මේ සහෝදරයන්ට මේ හැම දිනාටම මේ පුතුන් වන්ගේ මේ අභාවය ඇත්තටම ලොකු බණ පොතක් හිතනවා නම් මේක හොඳට හිතට ගන්නවා නම් මේ තුලින්ම යථාර්ථයට යන්න මේක ලොකු පිටුවහලක් ඒ නිසා අපේ ජීවිතය කියලා කියන්නේ ඔන්න ඔයගේ අත්‍යීර එකක් මේ යථාර්ථය අපි හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තොත් තමයි අපිට ඉතාම ඉක්මනින් විමුක්තිය කරා යන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් බලන්න මේ ජීවිතේ මරුණට පස්සේ ඉතින් එතන ඉවරයි නම් ප්‍රශ්නයක් නෑ නේද? ආය උපදිනවා. ආය මැරෙනවා. ආය උපදිනවා. ආය මැරෙනවා. මේක 아무තු දෙයක් නෙවෙයි. එතකොට බලන්න පින්නතුනේ මේ අනවරාග්‍ර ගමනේ මිනිස්සු වෙලා ඉපදිනවාද? නෑ මිනිස්සෙක් වශයෙන් ඉපදිලා නැවත මිනිස්සෙක් වෙනවා කියන ලේසි වැඩ නෙවෙයි. මිනිස්සෙක් වශයෙන් ඉපදිලා ආය මිනිස්සෙක් වෙනවා ලේසි නෑ. කෙනසුන අහලා තියෙන කන කැස් බෑවා වියසිතුරින් අහස බලනවා වගේ වැඩක් කියලා නේද? දැන් බලන්න කැස් බෑවෙක් ඉන්නවා උන්ට තියෙන එක හැයි. ඌ අවුරුදු 100කට වතාවක් තමයි මොහොතෙන් පොඩ්ඩක් ඔළුව උස්සලා බලන්නේ. එතකොට මහ මුහුදේට යමක් වැටුනම එක තැන තියනවාද? නෑ එහාට පැනට පැද්දි පැද්දි එහෙමද තියෙන්නේ නේද? තුගිය සිදුර කියලා කියන්නේ අපි හිතමු ලීයක පරාල කෑල්ලක පුංචි සිදුරක් තියෙනවා කියලා හිතන්න. මේ විය සිදුර මේ මහ මුහුදේ පාවෙනවා යහට මෙහාට. මේ විය සිදුරෙන් අර අවුරුදු 100කට වතාවක් ඔළුව උස්සලා බලන කැස්බෑ වගේ අර පේන ඇහැ අර සිතුරට සම්බන්ධ වෙන්න ඕන. එක ඇහෙන තියෙන්නේ. ඒ ඇහැට සම්බන්ධ වෙලා ඒ සිතුරෙන් එයාට අහස පේන්න ඕන. එහෙමනම් එදාට හඳ පායලා තියෙන්නත් ඕන. ඔක වෙන්න පුළුවන් දෙයක්ද? හිතන්න බලන්න මේ මහා සාගරයේ ඔයගේ පුංචි දී කෑල්ලක් එහාට මෙහාට පෙද්දි පෙද්දි තියෙනවා. එතකොට බලන්න කැස්බෑගෙක් ඉන්න ඌ අවුරුදු 100කට වතාවක් අහස බලන්නේ. ඌට තියෙන්නේ එක ඇහැයි ඒ සිදුර හරියටම සම්බන්ධ වෙන්න ඕනේ මේ 160ට. ඒ අවුරුදු 100කට වතාවක් බලන්න. එතකොට පින්නතුනේ ඒ බලන දවසේම හඳ පායලා දෙන්නත් ඕන. ඔක වෙන්න පුළුවන් දෙයක්ද? මේක මේ බුද්ධ දේශනාව. බුද්ධ දේශනාව වරදින්නේම නෑ, වැරදිලත් නෑ. එහෙමනම් පින්නතුනේ ඒ වගේ අමාරුයි මේ මනුස්ස ජීවිතයක් ලබන එක. ඒ නිසා මනුස්ස ජීවිතයක් ලැබපු අපි බුද්ධ ශාසනයක් ලැබපු අපි මේ ධර්මයේ ලැබිච්ච අපි මේකෙන් ප්‍රයෝජන ගන්න ඕන. එහෙම නැත්නම් ඒක හරි අපරාධයක්. එහෙමනම් අපේ සාංශාරික ගමනේ විශේෂයෙන් ඉපදීපදී මෙරි මෙරි යන්නේ මොකක් නිසාද? මොකක් නිසාද අපි මේ ගමන මේ විදිහට යන්නේ? තණ්හාව නිසා, බැඳීම නිසා. එහෙමනම් අපි මේ සාංසාරික ගමනේ ඉපදී ඉපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ මේ තණ්හාව නිසා. අවිද්‍යාවත් සමග එකතු වෙනා තියෙන තණ්හාව නිසා. ඒවනම් අපිට මේ තණ්හාව නැතිකරන්න බෝධින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ලක්ෂ වාරයක් මට තණ්හාව නැති වේවා කියලා කිව්වොත් නැති වෙනවද? එහෙම නැති වෙන්නේ නැහැ. එහෙනම් තණ්හාව නැති කරන්න මොකක්ද අවශ්‍ය කරන්නේ? සංහාව නැති කරන්න මොකක්ද අවශ්‍ය කරන්නේ? අවබෝධය. අවබෝධය තුලින් තමයි සංහාව අපට නැති කරගන්න ලැබෙන්නේ. අවබෝධයක් නැත්නම් කවදාවත් මේක කොච්චර කිව්වත් නිවන් සප ලැබේවා කෙනෙකුට සාදු සාදු කිව්වට නිවන් ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. හැබැයි මම මේ කියන්නේ සාදු කියන්නේ පා කියන එක නෙවෙයි සාදු කියන එක වටිනවා. හැබැයි සංහාව නැති කරන්න නම් අවබෝධය අත්‍යවශ්‍යයි. එහෙනම් කියන්න බලන්න දැන් මේ සාංශාරික ගමන දිගින් දිගට දිගින් දිගට ඉපදී ඉපදී මෙරි මෙරි යන්න මේ කවුරුත් කැමති නැහැ. මේ ගමන නවත්තන්න කැමති නේද? එහෙමනම් මේ තණ්හාව අපි තේරුම් ගන්න ඕන. එහෙනම් කියන්න බලන්න අපි හැමෝටම මේ තණ්හාව තියෙනවා නේද? අපි හැමෝම ආසා කරනවානේ. ඇයි අපි ආසා කරන්නේ? අපි ආසා කරන්නේ නැද්ද? කරනවා. එහෙනම් ඇයි අපි ආසා කරන්නේ? ආශා කරන්නේ ඇයි කියලාවත් දන්නේ නැතුව නිවන් දකින්න පුළුවන්. මොකද ආශාව නැති කිරීමනේ අපේ ඉලක්කය. එහෙමනම් මේ ලෝකයේ හැම කෙනාම ආශා කරන්නේ පින්නතුනි විඳීම නිසා. මොකක් නිසාද? විඳීම නිසා. දැන් බලන්න පටිච්චසමුප්පාදය කියන වචනේ අහලා තියෙනවද? පටිච්ච සමුප්පාදයේ හොඳට උඩේ තිබුණා නම් මම මේ අහපු ප්‍රශ්නේ ටක් ගාලා උත්තර දෙන්න පුළුවන්. වේදනා පත්‍ය තණ්හා. විඳීම නිසා තමයි අපි හැමෝම ආසා කරන්නේ. දැන් බලන්න ඇහෙන් රූප බලනවා. ශා ලස්සනයි කියලා විඳින්නේ නැද්ද අපි? ලස්සන කෙනෙක් දැක්කම එයාගේ කොණ්ඩේ ලස්සනයි, මූණ ලස්සනයි, ඇඳුම ලස්සනයි. එහෙම කියලා අපි විඳිනව නේද? විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. ඊළඟට කනේ ශබ්ද අහනවා. ලස්සන හඬක් කියලා අපි විඳිනා නැද්ද? විඳිනවනේ අපි කියන්නේ අපි ගීතයක් රස විඳයි කියලා. විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. නාසයෙන් ආග්‍රහණය කරන හරේ සුවඳයි කියලා විඳින්නේ නැද්ද? විඳිනවා. මොකද වෙන්නේ එතකොට? ආසාව ඇති වෙනවා. කයට පහස විඳිනවා. විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. ඊළඟට පින්න තුනේ දිවට රස විඳිනවා. විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. එහෙනම් මේ ලෝකේ කයට පහස විඳිනවා, විඳිනකොට ආසාව ඇති වෙනවා. එහෙනම් මේ ලෝකේ හැමදේම ආසා කරන්නේ මොකක් නිසාද? හ්ම්? විඳීම නිසා නේද? මේ ලෝකේ හැම කෙනෙක්ම ආසා කරන්නේ විඳීම නිසා. එහෙමනම් මේ තණ්හාව කියලා කියන්නේ මොකක්ද? දැන් අපි මේ සසර ගමන මේ ඉපදී ඉපදී මෙරි මෙරි යන ගමන නවත්ත ගන්න මේ අවබෝධය ඉතින් එහෙනම් දැන් අපි හැමෝම දන්නවා මෙච්චර කාලයක් අපි ආසා කරලා තියෙන්නේ විජීවනිසා කියලා. එහෙමනම් මේ තණ්හාව කියලා කියන්නේ මොකද්ද? තේරෙන විදිහට කියන්න බලන්න. මොකක්ද තණ්හාව කියලා කියන්නේ? තණ්හාව කියලා කියන්නේ මොකද්ද? තණ්හාව කියලා කියන්නේ පින්නතුනේ සංකල්පයක්. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. එතකොට බලන්න මේ තණ්හාව කියලා කියන්නේ සංකල්පයක්. ඒ කියන්නේ සිතුවිල්ලක් විතරයි. දැන් බලන්න මේ ලෝකේ ලක්ෂණ දේවල් තියෙනවනේ. පණ ඇති ලක්ෂණ දේවල් තියෙනවා. පණ නැති ලක්ෂණ දේවල් තියෙනවා. නේද? මේ ලක්ෂණ දේවල් ඇතුලේ විචීතුරු දේවල් ඇතුලේ ආසාව නැද්ද? ලක්ෂණ දේවල් ඇතුලේ ආසාව නැද්ද? නෑ. ලක්ෂණ දේවල් ඇතුලේ ආසාව නැහැ. ඒ දෙස බලලා අපි ඇති කරගන්න සිතුවිල්ලේ තමයි ආසාව නේද? දැන් බලන්න අපි හිතමු දැන් මෙතන ලස්සන මල් කලබක් මල් වට්ටියක් තියෙනවා. මේ මල් වට්ටිය බොහොම ලස්සනයි. මේක ඇතුලේ ආසාව තියෙනවා. මේ දෙස බලලා අපි ඇති කරගන්න සිතුවිල්ලේ තමයි ආසාව තියෙන්නේ. මෙතන හැමෝම මේකට ආසම ඇති වෙන්න පුළුවන්. මේක ඇතුලේ ආසාව තියෙනවා නම් මේ හැමෝම මේකට ආස කරන්න පුළුවන්. එහෙම ආස කරන්නේ නැහැ. දැන් හොඳම උදාහරණයක් කියන්නම්. දැන් අපි හිතමු රොහමත් ගැහණු ළමෙක් ඉන්නවා. පිටිමි ළමයි දෙන්නෙක් ඉන්නවා. එක පිරිමි ළමෙක් අර ගැහණු ළමයට හරි කැමති. හාසයි. අනිත් පිරිමි ළමයට පෙන්වන්න බෑ. එයා කැමති නෑ. ඒකට ගැහණු ළමයා තුළ ආශාව තියෙනවා. අර කොල්ල දෙන්නම කැමති ඉන්නේ නේද? කෙනෙකුට ලක්ෂණ දේ තව කෙනෙකුට කැතයි. තව කෙනෙකුට කැත දේ තව කෙනෙකුට ලක්ෂණයි. දැන් මෙතන බහත් ප්‍රත්‍යක් තියෙනවා. මේ දෙහත් තත්ත්වෙට මෙතන හැමෝම ආසද ආසයි කවුද මේකට ආස කරන්නේ මේකට ආස කරන්නේ දෙහත්widetilde කන අය එයාට දැක්කොත් නම් ආසාවක් ඇති වෙනවා අර බලන්න මේක ඇතුලේ ආසාව නැහැ මේ දෙස බලලා අපි ඇති කරගන්න සිතුවිල්ලේ තමයි ආසාව තියෙන්නේ මේක ඇතුලේ ආසාව තියෙනවනම් මේ ඔක්කොම එකට ආස වෙන්නේ නැද්ද අප වෙනවා එතකොට බලන්න මේකට අපි කවුරුත් ආස නැහැ ආස කරන්නේ හැබැයි කවුද දැහැත්තට කන කෙනෙකුට මේක දැක්කොත් කනත්තක් ඇති වෙනවා. එතකොට බලන්න පින්නතුනේ මේ ආසාව, තණ්හාව කියලා කියන සංකල්පය. මේ සංකල්පය තමයි අපිට නැති කරගන්න තියෙන්නේ. මේ සංකල්පය තමයි අපිට නැති කරගන්න තියෙන්නේ. එතකොට දැන් බලන්න මේ පින්නතුන් අපි හඳුන්වන්නේ පංචකාම සම්පatti විඳිනයි කියලා නේද? මොකද්ද පංචකාමී කියන්නේ? පංචකාමී කියන්නේ මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පහක්. ඒක මේක තමයි පංචකාමය. එතකොට බලන්න මේ පංචකාම විදිහ මේ අය පංචකාමේ ස්වභාවය තේරුම් ගන්න ඕන. පංචකාමේ ස්වභාවය තේරුම් ගන්න ඕන. මේ පංචකාමේ ස්වභාවය තමයි පින්නතුනේ මේක වටින්නේ ලබා ගන්නකම් විතරයි. ලබා ගත්තට පස්සේ මේකේ තියමක් නැහැ. දැන් බලන්න අපි අධ්‍යාපනය ගම් බලන්න. අධ්‍යාපනය දැන් ඉගෙන ගන්නකම් ලොකු දෙයක්. නමුත් ඉතින් මොනවා හරි පාඩියක් කරලා අර කොලේ අපතාවට පස්සේ කිසි වැඩක් නෑ අර ලබා ගන්නකම් තමයි වටින්නේ. ඊළඟට බලන්න මේ අත්තුනේ ඇඳුම් නැඳගෙන ඉන්නවා. කඩේට ගිහලා ඇත්තක පියාගෙන ගත්තේව නෙවෙයි. අපි ඇඳුම් ගන්නකොට තෝරලා තෝරලා තෝරලා එහෙමනේ ඇඳුම් ගන්න. හැබැයි පින්න තුනේ ටික දවසක් ඇඳලා හොදපු ගමන් ඒක ඉවරයි. අර ලබා ගන්නකම් තමයි වටින්නේ. දැන් බලන්න ගෙවල් හදන කාලේ එකම යුද්ධයක් නේද? ටයිල් තෝරනවා, ලයිට් එකෙන් තෝරනවා, ආලේපන තෝරනවා, පැන්ටි කබඩ් මෙහෙම මෙහෙම ඉන්නේ කියලා හිතනවා. ගේ හදලා ගෙට ගෙවිලා මාසයක් යනකොට ඉවරයි. එහෙම නැද්ද? එහෙම තමයි ලබා ගන්නකම් තමයි වටින්නේ. ලබා ගත්තට පස්සේ ඒක ඇති වැඩ නෑ. දැන් බලන්න හොඳටම තේරෙනවා කසාද මිතුරයිද. කසාද බඳිනකන් ලොකු දෙයක් නේද? දැන්කට පස්සේ කොහොමද? ඊට පස්සේ පිළිතුරු මේකේ දෙයක් නෑ. ඊට පස්සේ තිබුණ අම්මලත් එක්ක අපි විතර කතා කරනකොට තේරෙනවා හැම අම්මා කෙනෙකුටම ප්‍රශ්න. බලන්න ලබා ගන්න කන්වටන ලබා ගත්තට පස්සේ ඒකේ තියෙන නෑ. ඒ පංචකාමයේ හැටි. එහෙමනම් පින්නතුනේ අද මේ කියපු ධනපදේ මේ කියපු බණපදයේ හොඳට හිතට අරන් තිබ්බොත් අනේ මේ ආසාව තණ්හාව කියලා කියන්නේ සංකල්පයක් කියන සිතුවිල්ල තිබුණොත් මෙයන්ට ධර්මයෙන් පිළිසරණක් ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. දැන් සමහරු කියන්නේ කටින්ම කියනවා මට ආසාවක් ඇති වුණොත් ඒක ලබාගෙන තමයි මම පස්ස බලන්නේ කියලා. හැබැයි ඉතින් අයිතු ආසාවක් වුණොත් මොකද කරන්නේ? ඒක ලබා ගන්නකොට කෙනෙක් පැත්තක් නාය ගිහිල්ලා ඉවරයි. නමුත් අද මේ කියපු බණ පදයේ හොඳට හිතට ගත්තොත් පිනතුරට තනසිල්ලක් ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ධර්මය තුලින් තනසිල්ල ලැබෙනවා. ඒ නිසා පින්නතුනි මේ මරණය නවත්තන්න නම් මේ ආසාව නැති කරන්නම ඕන. ආසාවක් තියාගෙන නිවන් දකින්න පුළුවන්. නිවන් දකින්න බෑ. එහෙමනම් මේ ආසාව නැති කරන්න නම් අපි දැන් මුලින් කියපු විදිහට ආසාව තේරුම් ගන්න ඕනේ. පුදුම තුළ දැන් දන්නවා එහෙනම් මේ ලෝකේ අපි පමණක් නෙවෙයි මේ ත්‍රිසංගත සතුන් පවා හැම කෙනාම ආසා කරන්නේ මොකක් නිසාද? විඳීම නිසා බොහොම හොඳයි. ඒ වගේම පින්නතුනේ ආසාව කියලා කියන්නේ තණ්හාව කියලා කියන්නේ ඒකට මොකද්ද? සංකල්පය විතරයි. එහෙනම් මේ තණ්හාව හටගන්නේ කොහොමද? තණ්හාව හටගන්නේ ස්පර්ශයෙන්. සංඥාව හටගන්නේ ස්පර්ශයෙන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මේ සියල්ලම අපට උන්වහන්සේ කියා දීලා තියෙනවා. ඒක නැති කරගන්න. ස්පර්ශය කියලා කියන්නේ පින්න තුනේ දැන් මේ ඇහැ තියෙනවානේ. ඇහෙන් රූපයක් දකින්න තුන් දෙනෙක් එකතු වෙන්න ඕන. අංකයකට මොකක්ද ඕන? ඇහක් තියෙන්න ඕන. දෙවනෝ රූපයක් තියෙන්න ඕන. තුන්වෙනව සිත තියෙන්න ඕන. ඇහැයි රූපයයි සිතයි එකතු වීමට කියන නම තමයි ස්පර්ශය කියලා කියන්නේ. දැන් බලන්න මේ කෙනෙක් හරි අඩු වුණොත් රූප දකින්න පුළුවන්. රූප දකින්න නැතුව ඇහැ නිසා ආසාව හට ගන්නවද? නෑනේ. එහෙමනම් දැන් ඉතලා බලන්න මේ අත දැකලා ඇති සමහර අය ඉන්නවා ඇස් අරගෙන නිදා ගන්නවා. දැකලා තියෙනවා. ඇස් ඇරිලා නින්ද ගිහිල්ලා. එතකොට එයාගේ ඇස් දෙක ඇරිලා තියෙනවා. ඉස්සරහින් රූප තියෙනවා. ඥාන රූප පේනවද? ඇයි ඒ? හිත තියෙන වෙන තැන කරබන් එකක් අඩු වුණොත් රූප පේන්නේ නැහැ. ඊළඟට කනෙන් ශබ්දයක් අහන්න තොන්දෙනෙත් එකතු වෙන්න ඕනේ. කනක් තියෙන්න ඕනේ, ශබ්ද තියෙන්න ඕනේ, හිත තියෙන්න ඕනේ. දැන් අපි ලොකු ප්‍රශ්නයකට වැඩි වෙලා ඉන්න වෙලාවක කල්පනා කර කර ඉන්නවා. කල්පනා කර කර ඉන්නකොට අපිට කවුරු හරි කතා කරනවා. අපිට ඇහෙනවද? අපිට ඇහෙන්නේ නැහැ. ඒ කෙනා ළඟටම ඇවිල්ලා කතා කරනවා නේ ඔයා කොයි ලෝකෙද ඉන්නේ කියලා. ඒ මහායන් අහලා තිනවන හිත වෙන තැනකට ගියොත් ඇහින්නේ. එහෙනම් මේ එකතුවට තමයි කියන්නේ මොකද්ද? ස්පර්ශය. නාසයෙන් ආග්‍රහණය කරන්න රහණක් ඇද්දට ගඳ සුවඳ තියෙන්න ඕනේ හිත තියෙන්න ඕනේ. මේ එකතුවට කියනවා මොකද්ද? ස්පර්ශය. දිවෙන් රස විඳින්න දිවක් තියෙන්න ඕනේ. රස තියෙන්න ඕනේ. හිත තියෙන්න ඕනේ. තමුදතෝම කේන්ති ගිහිල්ලා කාගෙන කාගෙන යනවා. රස දැනෙනවද? රස කියා පින්නතුනේ කෑය මොනවද කියලාවත් දන්නේ නේද? එහෙමනම් මෙන්න මේක තුරයි ස්පර්ශය කියන්නේ. කයෙන් පහත ලබන්න කයක් තියෙන්න ඕනේ පහත තියෙන්න ඕනේ හිත තියෙන්න ඕනේ මේක තුර තමයි ස්පර්ශය කියන්නේ එහෙමනම් ආසාව හටගන්නේ මොකෙන්ද ස්පර්ශයෙන් ඇහෙන් රූප දැක්කේ නැත්නම් ඇහෙන් ආසාව හටගන්නේ නැහෙනි කනෙන් ශබ්ද ඇහුවේ නැත්නම් ආසාව හටගන්නේ නැහෙනි නාසයෙන් ආග්‍රහණය කළේ නැත්නම් නහය නිසා ආසාව හටගන්නේ නැහැනේ. දිවෙන් රස වෙන්නේ නැත්නම් දිව නිසා ආසාව හටගන්නේ නැහැ. කයෙන් පහස ලැබුවේ නැත්නම් කය නිසා ආසාව හටගන්නේ නැහැ. එහෙමනම් දැන් පිළිතුරට තේරෙනවා. මේ ආසාව හටගන්නේ මොකෙන්ද? මේ තුන් දෙනාගේ එකතු වීම නිසා. ඒකට කියන නම් මොකද්ද? ස්පර්ශය. ආසාව හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. ඊළඟට පින්නතරි ආසාවේ වෙනස්කම් මොනවාද? භාෂා වෙනස්කම් මම කියලා දෙන්නම්. දැන් මෙතන මේ පිරිසක් ඉන්නවා. මේ හැමදෙනාම එකම දෙයකට දාස කරන්නේ නෑ. දැන් මෙතන එක්කෙනෙක් නැගිටවල හැවොත් ඔයා මොනවටද වැඩි මාස කියලා අපි හිතන යා කිව්වයි කියලා මම කැමතියි ටීවී බලන්න කියලා. තාත් කෙනෙක් නැගිටවල හැවොත් එයා කියන්නේ ඒකමද? නෑ යා කියලා යාගේ ආසාව. අපි හිතන යා කිව්වයි කියලා මම කැමතියි සින්දු අහන්න. අර බලන්න. කෙනෙක් කැමති රූප බලන්න කෙනෙක් කැමති ශබ්ද අහන්න ඕන වෙනස්කම. සමහරු හරිය කැමති රූප බලන්න. තව සමහර අය හරිය ආසයි ශබ්ද අහන්න. කනේ මොනවා හරි ගහගෙන අහන එකමයි වැඩි. තව සමහර අය ඉන්නවා පින්නතුනි කන්න බොන්න නැති වුණත් සුවඳ විලවුන් වලට හරි කැමති. මොකද එයාගේ කැමැත්ත. වරදක් කියනව නෙවෙයි. එක එක්කෙනාගේ ආසාව වෙනස්කම. තව සමහර අය ඉන්නවා එයා කියනවා මට මොනවා නැති වුණත් කටට රහට කන්න ඕන කියලා. අර එයාට නැත තියෙන දිව පිනවන. තව සමහර අය ඉන්න හරිය කැමති පහස ලබන්න. එතකොට බලන්න පින්නතුනේ අපි එක එක්කෙනාගේ ආශාවන් එක එක විදියයි. ඔක තමයි ආශාවේ වෙනස්කම. ඊළඟට ආශාවේ විපාක මොනවද කියන්නේ බලන්න. මේ මරණය නවත්තන්න නම් මේ ටික තේරුම් ගන්න ඕනේ. ආසාවේ විපාක තමයි තියෙන බවය. හොඳට හරි නරකට හරි උපතක් කරා යනවා. ඕක තමයි ආසාවේ විපාක. දැන් බලන්න ආසාවේ නරක විපාක මොකක්ද? ආසාව නිසා හොඳ විපාකක් ලැබෙනවා. නරක විපාකක් ලැබෙනවා. හොඳ උපතක් ලැබෙනවා නරක උපතක් ලැබෙනවා. කොහොමද නරක උපතක් ලැබෙන්නේ? තමන් ආසාව නිසා සත්තු මරන්නේ නැද්ද? මරනවා. දඩේ මේ යනවා මාළු බානවා සත්තු මරනවා ආසාවෙන් සත්තු මරනවා ඒ ජීවිතය ගත වෙලා ඊළඟ ජීවිතේ උපදිනකොටම ලැබෙයි අන්න බලන්න විපාක විපාක ආසාව නිසා හොරකම් කරනවා ඒ ජීවිතය ගත වෙනවා ඊළඟ ජීවිතේ උපදිනකොටම අන්ත දුප්පත් දෙමන් සමහර දරුවෝ ඉන්න උපදිනකොටම පොවන්න කිරි ටිකක් නැහැ අඬවන්න රෙදි කෑල්ලක් නැහැ ඉන්න දිවහලක් නැහැ මොකද ඒ නරක ආසාව නිසා හොරකම් කළා නරක උපතක් කරා ගියා. ආසාව නිසා කාමයේ වර්ධ හැතිරෙනවා. ඊළඟ ජීවිතේ උපදිනවා නරක උපත. ආසාව නිසා බොරු කියනවා. ඊළඟ ජීවිතේ උපදිනවා උපදින කොට පින්නතුන් ගොල්ලේ. අර නරක උපතක් කරා නැහැටි. ආසාව නිසා මත්තුතු බොනවා. ඊළඟ ජීවිතේ උපදිනවා උපදිනකොට මොලේ කරඳක් නැහැ. උන් මත්තකයි. මොකද ආසාව නිසා මත්තුතු බිව්ව නරක උපතක් කරා ගියා. එහෙමනම් ආසාව නිසා කොහොමද හොඳ උපතක් ලැබෙන්නේ? ඒක මෙහෙමයි පින්නතුනි අපේ අම්මලා ගත්තොත් 99%ක්ම ආසාවෙන් තමයි පින්කම් කරන්නේ නේද? ආසාවෙන් පින් කරනකොට හොඳ උපතක් හරහා යන්නේ නැහැ. එහෙනම් ආසාව නිසා හොඳ උපතකුත් ලැබෙනවා නරක උපතකුත් ලැබෙනවා. ඊළඟට පින්නතුනි දැන් මේ ආසාව නැති කරන්න තියෙන යා යුතු මාර්ගය මොකක්ද? යා යුතු මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන මාර්ගයක් අපිට නැහැ. එහෙමනම් මේ මරණය නවත්තන්න තියෙන එකම පිළිවෙත තමයි නඳු පිළිවෙත. එහෙමනම් මේ මාර්ගය ගැන කතා කරොත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේක එක අංගයක් කියලා දැන් අපි මේ දේශනාව අපි සමාප්ත කරනවා. ඒ තමයි සම්මා දිට්ඨිය. මොකද සම්මා දිට්ඨිය නැතුව එක අංගලක්වත් මේ ධර්ම මාර්ග ඉස්සරහට යන්න පුළුවන්ද? එක අංගලක්වත් මේ ධර්ම මාර්ග ඉස්සරහට යන්න බෑ. සම්මා දිට්ඨිය නැතුව යන්න පුළුවන්ද? බෑ. එතකොට මේ දිට්ඨිය අපි කොටස් දෙකකට බෙදුවොත් මිත්‍යා දිට්ඨි සම්මා දිට්ඨි. මිත්‍යා දිට්ඨිය කියන්නේ මොකද්ද? මෙලෝ පිළිගන්නේ, පරලෝ පිළිගන්නේ කරන පින්කම් වල විපාක පිළිගන්න ඊළඟට පින්න තුනේ දිව්‍ය ලෝක පිළිගන්න අපාය පිළිගන්න ඊළඟට යථාර්ථය අවබෝධ කරගත්ත ශ්‍රමණක් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා කියලා පිළිගන්න මෙන්න මේ පිළිගැනීමට කියන මොකද්ද මිත්‍යා දෘෂ්ටිය සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඒක අනිත් පැත්තම ලෝක පිළිගන්නවා, පරලෝක පිළිගන්නවා, කරන පින්කම් වල විපාක පිළිගන්නවා දිව්‍ය ලෝක අපාය පිළිගන්නවා යථාර්ථය අවබෝධ කරගත් ශ්‍රමණක් දහතුන් ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නවා මෙන්න මේ පිළිගැනීමට කියනවා සම්මාදිට්ඨිය. නියම සම්මාදිට්ඨිය තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධ ඥානය. නියම සම්මාදිට්ඨිය මොකද්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධ ඥානය. එතකොට බලන්න මේ මිත්‍යා දෘෂ්ටිය ඇතිවෙන්න ප්‍රධානම හේතුව තමයි පින්නතුනේ ධර්මය පිළිබඳව තියෙන අනවබෝධය. මොකද්ද මිත්‍යා දෘෂ්ටිය තියෙන කියන ප්‍රධානම හේතුව ධර්මයේ පිළිබඳව තියෙන අනවබෝධය. එහෙමනම් මම පිනතුනට එක දෙයක් කියනවා මේ දේශනාව સમાપ્ત කරන්න කලින් මේ ධර්මය පිළිබඳව නම් කිසිම සැකයක් තියාගන්න එපා. මම එහෙම කියන්නේ මම මේ චිවරක් පරෝපු නිසා නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නිසා නෙවෙයි. මම එහෙම කියන්නේ මම මේ ධර්මයේ කියවගෙන යනකොට මට පුදුම හිතුණා අපේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව. උන්වහන්සේ මේ ධර්මයේ පින්නතුනි හරිම පුදුමයි. උන්වහන්සේ වදාළ මේ 84000ක් ධර්මස්කන්ධයේ කිසිම කෙනෙකුට අවුරුදු 2600ක් ගිහිල්ලවත් මෙන්න මේක වැරදි කියලා කරුණු සහිතව පෙන්වන්න බැරි වෙනා කෙනෙක් වචනයක්. ඒක අකුරක්. මෙන්න මේක වැරදි කියලා. ඒ උන්වහන්සේ හැමදේම අපට දේශනා කළා කියලා. මේ පිටකේ ගත්තත්, සූත්‍ර පිටකේ ගත්තත් හරි පුදුමයි පින්නතුනේ. දැන් බලන්න මොන ශාස්ත්‍රවරයාටද පුළුවන්නේ කෙනෙකුට පහළ වෙන සිතුවිලි ප්‍රමාණය කියන්නේ. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ හැම කෙනාටම පහළ වෙන්නේ සිතුවිලි 52යි කියලා වදාලා. අද වෙනකම් ඒක කාටවත් වෙනස් කරන්න බැරි වුණා. 53යි කියලා එක සිතුවිල්ලක් වැඩි කරන්න පුළුවන් වුණාද? නෑ වුණා. මම අදටත් මේ ධර්මයේ පොත්වල ඕන තරම් ආභිකරම් පිටකේ ඔය සංග්‍රහ පොත්වල ඕන තරම් සිතුවිලි 52ම පිළිතුරට බලා ගන්න පුළුවන්. ඒක බලන්න අපිට පහළ වෙන සිතුවිලි ප්‍රමාණයක් කියන්න පුළුවන් සාස්ත්‍රෝරිකම් පුන්ති අනත්. දෙවෙනි සාස්ත්‍රෝරයේ ශ්‍රාවකයෝ තමයි අපි. එහෙමනම් අපිට ඒකාන්තයෙන් මේ මරණය නවත්තන්න පුළුවන් මේ ධර්ම මාර්ග අනුගමනය කිරීම තුළින් එහෙමනම් මේක එකපාරම කරන දෙයක් නෙවෙයි ක්‍රමානුකූලව මුලින් සීලවන්තකම හදාගෙන ශ්‍රද්ධාවන්තට ඇති කරගෙන ඊළඟට සිතේ තියෙන මේ නීවරණයටපත් කරමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රමාණිකෝලව දකින්තුල පියවරෙන් පියවර. එහෙම නැතුව සීල මාත්‍රයක්වත් නැතුව උඩින් පහත් වෙලා මේ යථාර්ථය දකින්නේ බෑ. ඒ නිසා පින්නතුලි මරණය නවත්තන්න තියෙන එකම ක්‍රමවේදය තමයි තණ්හාව නැති කිරීම. තණ්හාව නැති කරන්න නම් තණ්හාව අපි තේරුම් අරන් තියෙන්න ඕනේ. තණ්හාව කියලා කියන්නේ මොකද්දවත් කියලා ගන්න තු නිවන් දකින්න නම් බෑ. එහෙමනම් දැන් පින්නතුලා දන්නවා මේ මරණය කියන එක අපේ කාටත් පොදුයි. ඉපදී ඉපදී ඉපදී අපි මේ දීර්ඝ සංසාරේ මෙරි මෙරි ඉන්නේ. එහෙමනම් මේ මරණයට පිටු කියන්න ඕන නම් අපි තණ්හාව තේරුම් ගන්න ඕනේ. තණ්හාව තේරුම් ගැනීමේදී අපි දැන් දැනගත්තා මේ තණ්හාව කියලා කියන්නේ සංකල්පයක් කියන එක. ඒ වගේම අපි හැමෝම මේ තණ්හාවෙන් යුක්ත වෙලා ඉන්නේ විඳීම නිසා කියන එක අපි තේරුම් ගත්තා. ඒ වගේම තණ්හාව ඇති වෙන්නේ ස්පර්ශයෙන් කියන එක අපි දැන් තාම කෙටියෙන් තේරුම් ගත්තා. ඊළඟට මේ තණ්හාවේ වෙනස්කමත් අපි තේරුම් ගත්තා. තණ්හාව නිසා ලැබෙන විපාකේ තමයි භවය කියන එකක් දැන් අපි තේරුම් ගත්තා. එහෙමනම් තණ්හාව නැති කරන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එකත් අපි තේරුම් ගත්ත වෙන මාර්ගයක් අපට නැහැ. තණ්හාව නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බව අපි තේරුම් ගත්තා. එහෙමනම් පින්වත් හැම දිනාටම තණ්හාව නැති කිරීම පිණිස මේ දේශනාව උපකාර වේවා ඒ තුලින් ඒ මරණයක් නැති ඒ අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කරගන්නට ලැබේවා ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගනිමු. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන රත්ගම තිලක රත්නමාවතී පදිංචි KJT අමරා මහත්මාව ඇතුළු පවුලේ හැමදෙනාම බොහෝම සතුටටපත් වෙන්න ඕන ඉතාම වටිනා පින්කමක් සිදු කරගත්තේ ඒ පින්වත් මෑණියන් ප්‍රදාන හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු අන්තු මං පරන්ති